ආකාරයෙන් යන්න කරගෙන නැහැ. මේ පළමු පිට පිළිබඳව සම්පූර්ණයෙන් කරුණු කීපා ඊළඟට ආ පිළිබඳව ඒ තරම් ඉතර කරන්නට දෙයක් තිබුණේ නැහැ. විඥානයෙන් විඥානයෙන් කරේ. ඔව්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ කතමේ සම්මා කුසලා කියන එකම සල් නිවදෝන දේශනා කරන්නේ ඊළඟට වදාළේ රූපාවචර කුසල කතමේ සම්මා කුසලා යතුන් සමේ රූපෝපපත්‍ය මග්ගං භාවෝ විචේව කාමේ විචක්ෂලේ සවිතක්කං සවිචාරං විවේකජං සුඛං සත්‍යං උපසම්පජ්ජ විහරති පඨවි සති අස්මින් සම්මි සත්‍යෝ හෝති ඒ ධර්ම හේතියක්ම වදා ඒ යාල අවිකේකෝ ඉමේ සම්මා කුසලයි දැන් මේ කාමවචර කුසල් සිත් වල අප දෙනගෙන තියෙන සාහිත්‍යික පළමු කුසල් සිත්ේ චෛතසික 37 ඒ සංගහවලේ চৈতසික පිටට අතුරෙන් විරති চৈতසික තුනක් විරති চৈতසික තුනක් අප්‍රමාණ চৈতසික තුනක් ඒවා ඒ අදාකියෝහි නාමාදෝහි නියතු চৈতසික අන්‍යතයෝහි අදාකියෝහි නාමාදෝහි চৈতසික ඒවා මේ යෙදීම මේ කාමාවචර කුසල් සිතෙහි ඒ විරතිතුනේ අප්‍රමාණ ධර්ම දෙකේ යෙදීම නියතද ඒ නියත නැtei කියන එක තේරෙනවා ඒ මේ චෛතසික පහන් නුව නැතුව ඒ සිත උපදින ඒ චෛතසික උපදින්නේ ඒ චෛතසිකයක් උපදින්නට සුදුසු අවස්ථාවක් ඒවා අරමුණු වශයෙන් ඒ චෛතසිකයෙන් කරන අරමුණු කරනු ලබන ධර්මයක් නම් සිතේ අරමුණවන්නේ එතකොට ඒ චෛතසික පහ ප්‍රේණ යම් චෛතසිකයක් ඒ අනියත යෝගි එතකොට ඒ පහේ යෙදීම නියත නොවන බැවින් තමයි අනියත යෝගි කියන්නේ ඒ යෙදෙන්නේ කිසි විටක ඒ කිසි විටක යෙදෙන බැවින් අදාචි ඒවා කවදාවත් ඔවුනොවුන් එකට යෙදෙන්නේ නැති බැවින් ඒ නානා යෝගී දෙකෙන් දෙන්න. දැන් මේවා සිත් සංස්කෘතියකට කරලා දෙන්නේ. ඒවා පස්සේ ඒවා ප්‍රමාණීය සම්මා ඉමේ ධර්මා කුසල. එමෙතන ඒ පතනේ ධර්මා කුසල තස්මින් සමයේ රූපෝපපත්‍ය මග්ගං භාවේ. යම් සමීක්ඛි රූපෝපපත්‍ය කියන්නේ රූප භවයේ ඉපදීමට කරුණවන මාර්ගය. හොඳයි. දැන් මාර්ගය කියන වචනේ ගත්තා. මේ මාර්ගය අපි අභිධර්මා සම්පතයි අදාළ තිබෙනවා. ද්වාදස මග්ගං මාර්ගාංග 12 ඒකේ මාර්ගාංග 12ක් කියලා ගත්තේ. අපාය මාර්ගය, සුගති මාර්ගය, නිර්වාණ මාර්ගය. මේ මාර්ග දැන් මේ දුර්ගති මාර්ගය නැත්නම් අපාය මාර්ගය තමයි ඒ විචා දිටි, විචා සංකප්ප, විචා වායාම, විචා සමාධි කියන්නේ විචා දිටි කොහොමද? ඔව්. විචා ඒ විදිහට එතන වැඩිපුර ධර්මයක් ගන්නේ ඉතිකයිත ටිකේ නැත්නම් අර මාර්ගාංග අපේ කියන ධර්ම අකුසල වලදී සම්මා සංකප්ප සම්මා සංකප්පේ විචාර ඒ කුසල මාර්ගයේ යක් අපේ ලැබෙන සම්මා සංකප්පය විතරයි කියන්නේ අකුසල මාර්ගයක් කියන්නේ ඒක විචාරක. විද්‍ය සම්මාදිට්ඨි විචාරිත කියනකොට අනුවාදයේ දෙකක්. සම්මාදිට්ඨි කියන්නේ සම්මාචාරිත කියන්නේ විචාරිත කියන්නේ විචාරය. වායාම කියන විතර වායාම ගිරිය. සයිකික වශයෙන් ගිරිය. සමා වායාම කියන්නේ කුසල මාර්ගය. විචාර වායාම අකුසල. සමාධිය කියන්නේ ඒකාග්‍රතාව. මේ ඒකාග්‍රතාව සබිත සාධකයි. ඒ සමා සමාධිය කියවා ඒ කුසල මාර්ගය. ඉච්ඡා සමාධිය අකුසල මාර්ගය. ඒ ධර්ම වශයෙන් ඉගෙන ඉගෙන තිරෙන්නේ විතක්ක ඉරිය ඒකාග්‍රතාව. විචාරිතී කියලා ගත්තේ විචිතය. දැන් මේ මාර්ගය කියන එක මෙතනම ලබා ගන්න. රූපූපකත්‍ය මග්ගන්නවා. මේ රූපයේ භවෙහි ප්‍රතිම ලබා දෙවන මාර්ගය වඩන. ඒ රූප භවෙහි ප්‍රතිම සඳහා වූ මාර්ගය. මග්ගම් භාවේ. ඒ රූප භවෙහි ප්‍රතිම සඳහා වූ මාර්ගය කියන විදිහට ධ්‍යාන. ධ්‍යාන. ඒ ධ්‍යාන ධර්මයන් කියන යුක්ත වූ මාර්ගය. ඒ ඒක විස්තර වශයෙන් දක්වන්නේ විවිච්ඡේද කාමයේ විවිච්ඡේද කියන්නේ විවිච්ඡ කියන්නේ වෙනීම කියන එක. විවිච්ඡේද කාමයේ කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේ ධම්මේ කුසල ධර්මයන්ගෙන් වෙන්ව සවිතංගං සංචාරං විවේකජං දීප්තිකං පඨමිච්ඡාන උපසම්පජ්ජ විහරති විතරක සහිත වූ විචාර සහිත වූ ඒ විවේකයෙන් හටගත් විවේකජ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ප්‍රීති සුඛම් ප්‍රීතිය හා සුඛය ඇති පඨමඥාන ප්‍රථම ඥානයට උපසම්පජ්ජ දැනින වාසය කරයි ඒක නේකබ්බ සංසිද්ධ අත්මදාන කියන්නේ ඒක නේද ඒක තමයි නේද අපි යක්මින් සමයේ රූපෝපපත්‍ය අග්ගං භාවේ විවිච්ඡේව කාමී විවිච්ඡ අසදේහි ධර්මේ කවිතක්කම් ඒ ධර්ම වශයෙන් විග්‍රහ කරනවා කියන්නේ කවිතක්කම් කවිතාවන් විවේකයන් තීති සුඛම් ඒකත් තීති සුඛම් පඨමච්ඡාන පඨමච්ඡාන ධ්‍යාන කියන්නේ ධ්‍යාන ධර්ම ධ්‍යාන ධර්ම කියන්නේ ඒකකට ආවා ධ්‍යාන වශයෙන් ගන්න විට ධ්‍යානයේ සමාධිය දැන් ධ්‍යානය පංචාංගික ධ්‍යාන කියනවා චතුරාංගික ධ්‍යාන කියනවා තිරාංගික ධ්‍යාන කියනවා ද්වාංගික ධ්‍යාන කියනවා එහෙම නෙමෙයි ඒකට පංචාංගික ධ්‍යාන කියන විට විතක්ක විචාර සීති එක එකක් එකක් ඉතින් ඒකකතාවෙන් යුක්ත නොවන ධ්‍යානය කියලා එකක් තියෙනවා එකකතාව නැති ධ්‍යාන කියලා එකක් ගන්න බෑ. ඒ ධ්‍යානෙ කියන එක සමාධි අපනා සමාධිය. සමාධි වශයෙන් ගන්න. අපනා සමාධිය. ඒ විදිහට විචාරණය එකතු වුණාම ඒක නෑ. එකතු විචාර එකතු වුණාම ඒක එකතාව නෙමෙයි. විතක්ක විචාර ආදී ඒවත් එක්ක පවතින එකකතාව. එකකතාව වෙනම දාන්න. විතක්ක විචාර කීටි එකකතාව. ඒකේ එකකතාවේ සංකේතයක් කපටිත්තා පාපයි. මේ කපටිත්තා පාපයි මේ ධ්‍යාන ධර්මයේ කුමකට විරුද්ධ ප්‍රධාන වශයෙන්ම ඒකාග්‍රතාව කියන මේ සමාධිය විරුද්ධ කුමකට කාමච්ඡන්දයේ කාමච්ඡන්දයේ දෙලෙන්නේ කාමච්ඡන්දය මෙතන දැක්වෙනවා නිච්චේව කාමී කාමයන්ගේ නිදෙත් කාමච්ඡන්දය එතන නැහැ ඒ කාමච්ඡන්දයෙන් තොරව. කාම ධර්මයෙන් වෙන්නවා කියන්නේ කාමච්ඡන්දය කාමච්ඡන්දය ඇත්තට නොගැනීම. විච්ඡේද කාමී. විවිධ අකුසලයේ ධම්මී. ඒ කාම කියන වචනේ කාමච්ඡන්දය කරනවා. ඊට අකුසලයේ ධම්මී කියන එකකින් ගන්නට තියෙන්නේ ඉතිරි ඉතිරි ඉතිරි ජීවන ධර්ම. ඉතිරි ජීවන ධර්ම. ව්‍යාපාර තීනමිද්ද ප්‍රතිසු චිකිච්ඡා සල්පත්තං සංචාරං විවේකජං තීතිසු කාම කතමච්ඡාන උපසම්පජ්ජ විහරති කටවි කර්ම ඒ ඒ අරමුණ වශයෙන් දැක්වා කටවි කර්ම දක්ෂින් සමේ සත්වෝ හෝති දැන් අර කලින් සිටේ ඉබන පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති සීති හෝති සුඛං හෝති චිත්තත් එකක් ගතා හෝති ඒ ධර්ම සියල්ලම මෙතන වදාන ඒ ධර්ම සියල්ලම වදාන එයයි එනිසයි ක්‍රියා කරන අන්තිමට අවික්ෂේපෝ හෝති ඉමේ ධම්මා කුසල දැන් ඊළඟට ඒක විස්තරය දෙවෙනි විස්තරයකට වඩා මේ ධර්මා කුසල දෙවෙනි විස්තර වඩා අතදී ධර්මා කුසල යස්මින් සම්මේ රූපපත්‍ය රූපපත්‍ය රූපපත්‍ය මග්ගම් භාවේති විතක්ක ਵਿਚාරාණං රූපකම් ඒ එතන විතක්ක ਵਿਚාරයන් රූපකම් කියන්නේ මම කියන්නේ අන්තු කරනවා කියන එක. ඒ ඒ එතන ඒ ඉක්ක ਵਿਚාරයන් දුරු කොට තියෙනවා. ඉක්ක ਵਿਚාර දෙකම නැහැනේ. දැන් දැන් ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය අංග පහකින් ඒ මිනිගත් වන ဒုတိ ය ධ්‍යානය මේ සූත්‍රය අංග තුනකින් ඉක්ක ਵਿਚාර දෙකම දුරු කරනවා. ඒ සූත්‍රයේ ඒකට කියන්නේ චතුෂ්කමය පංචක. චතුෂ්කමය හැටියට ඒ විහාර හතරක් ඒ ඒ වගේම දේවා අර්ථ සමාපatti කියලා කතා කරනවා. රූප විහාර හතරයි අරූප විහාර හතරයි. මේ මාර්ගයෙන් අර්ථ සමාපatti දක්වනවා. ඒ ඒ චතුෂ්කමය විදිහට ප්‍රථම ධ්‍යාන අංග පාටිකයි. ද්විතිය ධ්‍යාන අංග තුනයි. තෘතිය ධ්‍යානයේ සුඛ ඒකාග්‍රතාව කියනාක දෙකකින්. සතරවෙනි නිගාමනය උපේක්ෂා ඒකාග්‍රතාව කියනාක අංග දෙකකින්. මේ පංචකණය යන්නේ සාමාන්‍යයෙන් කරනවා. සක්වයි සක්වයි විචාරයි. ඒ ඒතරේ පංචකණය. දැන් අභිධර්මයේදී අපි ඉගෙන ගන්නේ මේ පංචකණය. සූත්‍රාන්තයෙන් අපරාධ. සූත්‍රාන්තයේම නේද ඒක ඒ ක්‍රම දෙකක්. ක්‍රම දෙකක් කියන්නේ මෙන්න මේවා. කෙනෙක් ධ්‍යාන උපදෝ. එයා ප්‍රථම ධ්‍යානයෙන් උපද කළා. ප්‍රථම ධ්‍යානය හොඳට අර දියුණු කරනවා. ඒ දියුණු කරන්නේ නැති, හඳුනු කරන්නේ නැති අර වක්‍රීතාවක් කියන දැක්කම පංචවක්‍රීතාව. එහෙම පංචවක්‍රීතාවෙන් දියුණු කරලා ඊළඟට ද්විතිය ධ්‍යානය සඳහා පරිකාරම් කරා. ඒ පරිකාරම් කරන අවස්ථාවේදී ඊට කලින් ඔක්සිතන මේ මේ ධ්‍යානය අංග පහකින් යුක්ත වූ විචාර. මේ විචාරයේ විචාර දෙක ගුරුසු ධර්ම දෙක. අකුසල පක්ෂයේට යන්නට උඩටම ඉඩ තියෙනවා. දැන් විචාරයේ කියන එකමනේ කාම විචාරක, ව්‍යාපාර විචාරක, හිංසා විචාරක වශයෙන් දැක්වනවා. ඒ නිසා මේ දෙකින්ම තොර ධ්‍යානයේ ඉපදෙවීම නැරඹයි කියලා කල්පනා කරන. ඒ අදහස පිළිබඳ ඔහු පරිකාරයි. ඒ අදහස ඇතිව භාවනාවක් කොට උපදවනු ලබන දෙවෙනි ධ්‍යානය. කියන්නේ පළවෙනි ධ්‍යානය ඊට පස්සේ උපදවන ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානය. අර සමාධිය අදහස වූ පරිදි අංග තුනකින් යුක්ත ධ්‍යානය උපදවන්නේ විචක්ක විචාර දෙකම නේ. කීති සුඛ ඒකාග්‍රතාව. තවත් කෙනෙක් ප්‍රථම ධ්‍යානය කලින් දැනගන්න උපදවාගෙන ඊළඟට දෙවිධාමයට පරිකාශ කරන අවස්ථාවේදී ඉතිරියේ ටික දිනු කරලා දෙවිධාමයට පරිකාශ කරන අවස්ථාවේදී ඔහු සලකනවා මේ විතර්කය ගුරුස්සා විතර්කයෙන් තොර ධ්‍යානය උපදවනවා කියලා. ඔහු දෙවෙනි ධ්‍යානය උපදවනවා විචාරකය නැහැ. විචාර පිටුකේක. අන්න ඒ ක්‍රමයට ගත්තම තමයි ධ්‍යාන පහ. ඒක ක්‍රම දෙකයි. එකයි ණය කියලා කියන්නේ චතුස්කරණය පංචකරණය. ධ්‍යාන හතරේමය ධ්‍යාන පහේමය කියන එකයි. යස්මින් සමයේ රූපෝපපත්‍ය මග්ගම් භාවේති විතක්ක ਵਿਚාරාණ දුක්ඛ. ඒ විතක්ක ਵਿਚාර දෙකම දුක්ඛ සංකේතය. අධ්‍යාත්ම සම්පදාතන චේතසෝ ඒකෝදි භාවං අවිචක්කං අවිචාරං සමාධිජාති කාම විද්‍යාත් කාම ප්‍රසංසත්‍ය සැලකින් අටලී තමයි. චේතසෝ ඒකෝදි භාවං හිතේ ඒකෝදි භාව. කියන්නේ එක අරමුණක පිහිටන බව, එකක බව, බලවත් වූ ඒකාන්තතාව. අවිතක්කං අවිචාරං සමාධියං පිහිට. දැන් පළමු ධ්‍යානයේ පිළිබඳව ඒ ප්‍රීති සුඛය දැක්ුවේ විවේකයන් විවේකයෙන් හටගත්තා. දැන් මෙතන සමාධියෙන් හටගත්තා. එතකොට මේ ප්‍රථම ධ්‍යානයට වඩා ජීවු සමාධියක් මේ අවස්ථාවේ විතක්ක ਵਿਚාර දෙකෙන් දැන් මේ අංග සමතික්‍රමණය නිසා සිතේ ඇතිවන්නේ බලවත්තාත්මක දුබල බවක් නෙවෙයි ඒ අංග සමතික්‍රමණය. දැන් අංගයෙන් මොකවල යන්නේ? අරමුණේ වෙනස් නැහැ. දැන් මෙතනත් දැක්කේ පඨවි කප්පණය. මේ පඨවි කප්පණයෙන් තමයි දෙවෙනි ධ්‍යානෙ උපදවන්නේ. ඒකට ආරම්භ වශයෙන් එක ආරම්භ. ධ්‍යාන වශයෙන් තමයි වෙනස් වෙන්නේ. ධ්‍යාන වශයෙන් වෙනස් වෙන්නේ ඒ විචාර විතක්ක විචාර කියන මේ දෙක නැති. අවිතක්කං අවිචාරං සමාධියන් සුඛං සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය විද්‍යාඥාන විද්‍යාඥානට උපසම්පද්‍ය විහරති පැමිණ වාසය කරනවා උපසම්පද්‍ය කියන්නේ එතන පැමිණීමේ කියන්නේ තමයි සිතිවිලි කියන්නේ සිතේ ඇති කරගෙන මේ සිත උපදවන්නේ ඒ සිතින් යුක්ත සිටීම සම්පද්‍ය විහරති පටිවික කස්මින් සමේ මෙන්න මේ ධර්මයේ සිතේ විකාරය වල කලින් සිතේ ඊට වඩා අධික මොනවාද? දැන් කලිතිතේහි භක්ඛෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති තීති හෝති සුඛං හෝති චිත්තස් ඒකං ගතා හෝති හිතක්කෝ හෝති විචාරෝ හෝති එහෙම කියන්නේ මොකද ඒක කියන්නේ සබ්බින්ද්‍රියං හෝති විරින්ද්‍රියං හෝති සතින්ද්‍රියං හෝති සමාධින්ද්‍රියං හෝති සංඤ්ඤින්ද්‍රියං හෝති මනින් ක්‍රියාන් හෝති සෝමනස්ස ක්‍රියාන් හෝති ජීවිත ක්‍රියාන් හෝති සම්මා දිට්ඨි හෝති සම්මා වායාම සම්මා සංකප්ප ඒ ඊළඟට අපි ලක්ම දක්වලා තේයාල කබ්බාවෝ හෝති අවිකේකෝ හෝති ඒවාකම් සත්‍යම් සමේ අනේ යත්ති කපිත සම්පන්න ආරෝපිනෝ ධර්මා ඉමේ ධර්මා තස්සේ කෝපන සමේ සත්තාවෝ කන්දාවෝති ද්වායතනාමෝති ද්වේධාපියෝති කයවාලා අටේත්‍යාමෝති දිවංගිකං ඥානෝ දිවංගිකං ඥාන දැක්කලාපි කීවේ පංචංගිකං ඥානෝ අංග පහකින් යුක්ත වූ ධ්‍යානයේ මෙතනේදී දිවංගිකං ඥානෝති මේ මත සාධන විකල්ප විචාර දෙකෙන් දීති සුඛ එකක් ගන්න. දිවංගිකං ඥානෝ චතුරාර්යිකෝ මග්ගෝ හෝති අංක හතරකින් යුක්ත වූ මාර්ගය වේ ඒ මොකක්ද අඳුන්නේ සමා සංකප්ප අර්ථය චතුරාර්යිකම් චතුරාර්යිකෝ මග්ගෝ හෝති සත්‍ය බලාමි තයෝ හේතුන් ඒකෝ මග්ගෝ හෝති තේයාලේකං සමායතනං හෝති एकादशधातु एव तस्मिन् समये अन्ये व्याप्ति पठितुतं पर्णाभूतिनो ब्रह्म इदे रूपम उच्चति रूप भव रूपम उच्चति रूप के है रूप भावे උපපත්ති විබ්බති ධාතු සංජා. ධාතු සංජාති උපපත්ති කියන්නේ නැහැ. උපපත්ති කියන්නේ මෞඛ්‍ය වීම පිළිබඳව විශේෂයෙන්. ඒ මග්ගෝති උපාද. ඒකනේ මග්ග කියන්නේ අධිගත උපාද. මග්ග කියන එකෙන් දක්වන්නේ. දැන් විසුද්ධි මාර්ගයේ කියනවානේ ඒ අපායාම සමතික්කමන උපාදී අපායාදී ඒ අපායාදී සමතික්කමන යනි ඉක්මවන උපාය ඒ උපාය කියන එක නරකයක් නෙවෙයි ඒ ඒ උපාය කියන්නේ මේ ඒ දේ කිරීමට යොදා ගන්න ක්‍රමය උපාය මාර්ගයේ කියන්නේ ආරෂ්ඨානික මාර්ගයේ කුමක්ද නිවනට පැනීමේ උපාය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ උපාය. අපායාදී සාංසාරික දුක්ඛයන්ගෙන් මිදීමේ උපාය. ඒ විදිහට ඒ මග්ගෝති උපාය. වචනස්තෝ පරිත්ත තං උපපත්තිං මග්ගති ගවේති ජනේති උපාදේති කිමං. වචනාර්ථ වශයෙන් බණ ඒ කියන්නේ මග්ග ඒ උපපත්තිය කියන්නේ රූප භවයේ උත්පත්තිය සොයයි. මග්ගති ගවේති ජනේති. මග්ගති ගවේති කියන්නේ සොයයි කියන එක. ජනේති කියන්නේ නිපාදේති කියන්නේ උපදවන. ජනේති නිපාදේති කිමක්ද? එතකොට ඒ ඒ නදහස් කලේ ඒ රූප භවයේ ඉදීමට කාරණය වෙන ඒ උපාය උපාය ඇති කිරීම. ඇතික ඒ දැන් රූප භවයේ ඉදීමට ඇති උපාය සම්පාදනය කිරීම වාස්තේ කලින් තිබෙන්නේ කුමක්ද? ධානයක් උපදවාගෙන ඒ නොපිරිහි සිටීම. ඉදන් උත්තම් මොදේන මග්ගේන රූප භවයේ උත්පත්ති හෝ යම් මාර්ගයෙන් රූප භවයේ ඉපත්තිය වේද නිබ්බති ධාති සංජාති නිබ්බතිය ධාතිය සංජාතිය වේ ඉදීම සම්මග්ගම් භාවයේ ඒ මාර්ගය වඩා සම්මග්ගම් භාවයේ කිම්පතියේ නියමතෝ රූප භවි උප්පත්ති වූති ප්‍රශ්නයක් නැගෙනවා කිනෙක ඒ මාර්ගයේ උපදවා ගැනීමෙන් නියම වශයෙන්ම රූප භවයේ උත්පත්ති වේ. ඒ මාර්ගයේ උපදවා ගැනීම නිසා රූප භවයේ උත්පත්තිය නියමයෙන්ම වේද. නියමතු නහොත් නොවේ සමාධින් විග්‍රහේ භාවයේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති ඒවං මුත්තේ නදී නිබ්බේක භාගයේන රූප භව අතික්‍රමෝති හෝති. එතන බුදුරජාණන් වහන්සේ වදාළා. සූත්‍ර මාත්‍යක් වදාළා තමයි සමාධි පිටකේ භාවේ සමාහිතෝ යථා භූතං පජානාති පස්ස. මානේ සමාධිය වඩා සමාහිත වූ කියන සමාධියෙන් යුක්ත වූ දේ යුක්ත වූ කැමැත්තේ යථා භූතං කජාලාති පක්ෂ ධර්මයන්ගේ ඇති ඇතිය දකි දැනගනි දකි ඒවං මුත්තේ නහි විදේක භාග්‍යේන රූප භවාතික්ක මොක්ති භූත මෙසේ වදාළ පරිදි විවේක භාගියේ විවේක භාගියේ කියන්නේ විවේක භාගියේ සියලු වැඩ පිළිවෙලකුත් වෙනවා. ඒ කියන්නේ සංස්කාර වර්ධනය නෙමෙයි. සංසාරයෙන් නික්මීම. නිවේද භාගයේ කිව්වේ සංසාරය පිළිබඳ කලකිරීම. උපදවන අබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අද විඳති දුක්ඛේ. ඒ සමස්තව විසිට අනේ නිවේද භාගීය ඒ ප්‍රතිපදාව. නිවේද භාගීයේ නෑ රූප භවාතික්කමෝති හොති එහෙම වැඩි වෙන්නේ ධානය උපදවා ගත්තා. ඒ ධානය උපදවාගත් තැනැත්තේ ධානය පාදක කරගෙන ළඟට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය ප්‍රකට කිරීම ගැනීම සඳහා මේ විදේක භාගයේ උත්පදාමින් යෙදෙනවා. විදර්ශනාව විදර්ශනා වඩලා එතෙම උපලවාගත්තම මේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන මාර්ග හතරක්. සෝවාන් සකදාගාමි අනාගාමි ආරක්ෂය මාර්ග ඵල පිළිවෙලින් උපදවා ගන්නවා. රූප භවයේ ඉපදීමේ වේද. නහු ඒකයි නියමයෙන් නෙවෙයි කියන්නේ. සම්පදවාගෙන ඒ ධ්‍යානෙ මුතිරිහි කාලක්‍රියා කළොත් ප්‍රත්‍යඥයෙක් වශයෙන් හෝ නැත්නම් ආර්යයෙක් වශයෙන්. ඒකයි ආමේ සෝවාන් කුදී සකදාගාමි ඌ අනාගාමී. වශයෙන් නම් නැවත උත්පත්තියක් ලබනවා. නැවත උත්පත්තියක් ලබනවා. ප්‍රාප්තනොත් නම් ඒ නිසා මේ කීදේ නියමයෙන්ම නොවේ. අධිකාර දෙන්නේ ඔව් එනේ එතකොට ඒ ධානයේ විපාකයේ නෙවෙයි ලබන්නේ. අප භූමියේ උපදින්නට බැහැ කෙනෙකුට ඒ රූපී කර්මයේදී රූප භවයෙන් උත්පත්ති ලබා ගන්න කර්මයේ කියන ධ්‍යානයනේ. ඒ ධ්‍යානයෙන් නොපිරිහුණු බවනිසා ඒ ලබා දෙන ප්‍රතිසම්පියක් හැටියට කාම භවයෙන් කුලින්නට නැහැ. කාම භවයෙන් කුලින්නේ කාමාවචර කුලයේ රූපාවචරයේ නෙමෙයි රූපාවචරයේ. ඔව් විපාකයේ වශයෙන් ඒ තමන්ගේ අනිෂ්ඨාන කර්මය කියන්නේ තමන්ට රූප ධ්‍යානයේ ප්‍රතිඵලය ඕනේ නැහැ. එතකොට තමයි විපාක දෙන්නේ කාම භවී උපදවන මේ කර්ම. දැන් ඒ උසල කර්මයේ වුණද උපචාර අවස්ථාවක් තියෙනවා. ඒ උපචාර අවස්ථාව වශයෙන් ගත්තම ඒ උපචාර අවස්ථාවේ කියන්නේ කාමාවචර උපචාර. අර්ථනාව තමයි දිහන්නේ. ඒයින් මතු කරගෙන කර්මයේ නැත්නම් ඒකත් ඒ විපස්සී නිසා කියන ප්‍රතිපත්තියක් ලබන්නේ. නාවක ප්‍රතිපත්තියක් ලබන්නට පුළුවන් කාම කරේ. නම් ධ්‍යානින්නේ ධ්‍යානයේ උත්පත්ති ලැබලා දෙන්නේ නැහැ. එවන් විශේෂ විශේෂ භාගයේ රූප භාවාතිකම කිව්වොත් රූප භාවයේ ඉක්මවීමද වේ. රූපෝපවත්‍ය මංගම් භාවයේදී අත්තෝ උච්චායන මග්ගෝ නාම චේතනා කියෝති චේතනාය සම්ප්‍රයුක්ත ධර්මාති පදුබයං ඒ තේරුම්කම් ඒ රූපෝපපත්‍ය කන්න ඊතෝ අනියෝ මග්ගෝ නාම නැති රූප භවයේ ඉපදීමට නම් ඊතෝ අඤ්ඤෝ මග්ගෝ නාම නැති මේ අනියෝ මාර්ගයක් නැත්තේ තේරුම්කම් එබැවින් කී පදාවේ රූපෝපපත්තිය රූපකමේ ඉදීමට වෙනමක් නැහැ. ධ්‍යානයෙන් උපදවන්නට ඕන. අත්තෝචාර මකෝ නාම චේතනා කියෝති චේතනාය සම්පයුක්ත ධර්මා පිටතිය. අර්ථ වශයෙන් වනාදී මාර්ගිනා චේතනා කියෝති චේතනාවදලේ චේතනාය සංප්‍රයුක්ත ධර්මා චේතනා සංප්‍රයුක්ත වූ ධර්මියෝන කබුදය මේ දෙක ඒ කීවේ දැන් දැන් කාම වශයෙන් ගන්න පුඤ්ඤාත්මකාර පුඤ්ඤාත්මකාර විද්‍යාත්මකාර කිය විඥානයේ හේතුව හැටියට ගන්න සංස්කාර සම්පූර්ණ තැනදී පුඤ්ඤාත්මකාර කියන කොටසට ඇතුළත් වෙනවානේ ධ්‍යාන කුසලයේ ඒ ඒකට කියන්නේ චේතනාව ඒ චේතනා කිව්වොත් චේතනාව සම්ප්‍රේත ධර්ම මොකද දැන් ඒ දුක චේතනාව පමණ නොවන බව කියනවා ධ්‍යානයේ කීවේ චේතනාව අරගෙන නෙමෙයි ධ්‍යානයේ කීවේ විකල්ප විචාර පිළිසුක එකකට කියන මේ අන්ත සංකාරය ධ්‍යානයේ චේතනාවල කියන්නේ අධ්‍යාත්ම. මෙතන ධ්‍යාන. එතකොට මේ මාර්ගයේ වෙන්නේ චේතනාව විතරක් නෙවෙයි. එතන චේතනා සම්ප්‍රයුක්ත ධර්ම. වශයෙන් කී අධ්‍යාත්ම. තමයි ඒලකට අනිත් ධර්ම. චේතනා සම්ප්‍රයුක්ත ධර්ම සමුදයක්. ඒ දෙකම චේතනාව සම්ප්‍රයුක්ත ධර්මයක්. නිරේංචාන සාරිපුත්ත පජානාම නිරේ ගාමිච්ච මග්ගන්ති එත චේතනා මඟුණා. ඒකට සාධික දක්වනවා. ඒ සුද්ධිස්තම පාඨයේ නිරේංචාන සාරිපුත්ත පජානාම. සාරිපුත්‍රයේ නිරේද මම දන්නේ. දන්නේ. නිරේද මම දන්නේ. නිරේ නිරේ ගාමිච්ච මග්ගා. නිරේ ගාමි මාර්ගයේ දන්නේ. නිරේ පමණක් නෙවෙයි. නිරයක් ගන්නවා. නිරේට පැමිණෙන ආදිය. එත්ත චේතනාව මඟෝනා. දැන් එතන නම් මාර්ගයේ කීයේ චේතනාව. නිරේට පැමිණීමේ මාර්ගය ගන්න අකුසල චේතනාව වෙනවා. දැන් නිරේට පැමිණෙන මාර්ගයේද දන්නේ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද චේතනාව. නිරේට පස්සේ ලබා ගැනීමට ඉවහල් වෙන චේතනාව. ගන්නවා. සද්ධා විරියං කුසලංච දානං ධම්මා ඒතේ සප්පුරිසා විහාතා. ඒතන්හි මග්ගං විරියං වදන්ති ඒතේ නැහි ගච්ඡති දේව ලෝකන්ති. එත්තර චේතනා සංප්‍රයුක්ත ධම්මා මග්ගෝණං. එතෙන් වදාළේ චේතනා සංප්‍රයුක්ත වූ ධර්ම මාර්ගය කියලා. සද්ධා විරියං කුසලංච දානං ශ්‍රද්ධාව විරිය. විරිය දක්වීමෙන් උත්පත්තියක් ගන්නවා. කුසලන්ත දානාමි. ධම්මා ඒතේ සක්කුසාමි ආසා. කුසලං කියන එකේ මේ ප්‍රඥාවක් කියන්නේ කුසලං කුසල සම්පූර්ණත්වයේ කුසල කිනේකේ කියන්නේ ප්‍රඥාවනේ. මේ මග්ගන් පිටියන් බලන්තු හේතේ නැති ගැච්ඡති දේවලෝ යොත් ඒ සත්පුරුෂයන් මේ තමන්ගේ සංස්කාරී ශ්‍රද්ධා, හිවි, ප්‍රඥා ආදී මේ ධර්ම උපදවාගෙන ඈ සංකීම ආදී මේ සිද්ධාන්ත කරන්නේ. ඒ ධම්මි මග්ගම් දිව්‍යං වදන් එය දිව්‍යං මග්ගම් දිව්‍යං මග්ගම් කියන්නේ දෙවිලෝට යාමක මාර්ගය. දිව්‍යං වදන් ඒතේන නිගච්ඡති දේවලෝ ඒවායි යන්නේ කොහටද දේවලෝකෙ. යථාර්ථයෙන්දී මහන්සි වදාරලා තිබෙනවානේ. ඒ විදිහේ පදාර්ථ තැන් තියෙනවා. සත්‍යං ධනේ නකුච්චය ලැජ්ජා අපම්පි ආදී ඒ දේහි තීර්ථානේ දැක්කේ දේවා සත්‍යං භමේ ඇත්ත කතා කරන්නේ මේ බුද්ධිය මුති පෙන්නේ තරහම ගන්නෑ සත්‍යා අපම්පියා කෙනෙක් ජීවෝ සෞඛ්‍යයක් හෝ දෙන්නේ ඒ තේයි තේවිතාවේ මේ කර්ම තුනේ නිසා දැක්කේ දේවා දෙවියන් අතරට යන්නේ ඒකේ සියලුටි ඒක ඒකත් ඒ දිව්‍ය මාර්ගය. ඒ තනි මග්ගම් දිව්‍යම් පදක් ඉතියි. එතන ඒ චේතනාව පවණක් නෙවෙයි. ඒ ධර්ම ආත්මය. ඒ වගේ ඒ එත් චේතනා සංපයුක්ත ධර්මා සම්පූර්ණා. මේ මෙවැනි දැන් කම්දී බුදුරජාණන් වහන්සේ වදාරා පිළිදෙන මෙවැනි කම්දී චේතනා සංකේත ධර්මයි මාර්ගේ නම් පස්සපට්ඨේ. පස්සපට්ඨේ කියන්නේ තව ධර්ම තියෙනවා. සද්ධාහි තව ධර්ම දැක්කනේ කිව සද්ධාහිය. අයන් වික්කවේ මඟු අයන් ප්‍රතිපදාති සංකාරපටි සුත්තාදී චේතනාපි චේතනා සංකේත සමාපි මඟු නා සංකාරපටි සූත්‍රාදී දී අයන් වික්කවේ මඟු අයන් ප්‍රතිපදා. මහන්නේ මෙයයි මාර්ගයේ මෙයයි ප්‍රතිපදාව ආදී වශයෙන් උදාරා කියන්නේ චේතනාව චේතනා සංකේත ධර්ම මාර්ගයේ වස්වකේ. ඉමස්මින් පරඨානේ ඡානන්ති වචනතු චේතනා සංකේතා කිත්තේ. ඒක මම කලින් කිව්වේ. විතක්ක විචාර තීසුක ඒකග්ගතා කියන මේ ධර්ම සමුදායයි ධ්‍යාන කියලා. ඒකෝ මේ ධර්ම චේතනා සංකේත. ඉම ඒ එයයි කියන්නේ ඉමස්මින් පරඨා මේ ස්ථානයේ ඥානන්ති රචකතෝ ඥානයන රචනයේ චේතනා සංකේත ධර්ම සංකේතාදිත්‍ය චේතනා සංකේත වූ ධර්මයෝ අදහස් කරනවා යක්ඛාපන ඥාන චේතනා ප්‍රතිසන්දීන ආකාරයයි යම්ෙහිකින් වනාහි ඥාන චේතනාව ප්‍රතිසන්දිය යන දෙයිනා තස්මා චේතනාපි චේතනය සංකේත ධම්මාපි වක්‍රන් කියන. ඉබැවින් ඒකට චේතනාවෙන් ස්කන්ධය ගෙනවේ නම් ඉතින් චේතනාති චේතනාවද චේතනා සංපයුක්ත ධර්මාති චේතනා සංපයුක්ත වූ ධර්මයෝද වටන්නේ සුදුසුමේ ඒ සුදුසුමේ සුදුසුමේ කියන්නේ කුමක් සඳහාද මාර්ගය කියන්නේ චේතනාව චේතනා සංපයුක්ත ධර්ම මාර්ගයයි කියන්නට සුදුසුමේ වට්ටම් වට්ටම් කියන්නේ වටේ කියන එක. භාවයේදී ජනේති උපාදේති වන්නේ රූපූපපත්‍ය මඩං භාවය. ඒ රූප භවයේ ඉදීමේ මාර්ගය වඩයි. ජනේති උපාදේති වන්නේ. ජනේති කියන්නේ උපදවයේ ඒකමයි උපාදේති කීවේ වටේ කියන්නේ වඩයි. කියුම් කරා. අයන්තාව ඉද භාවනාවේ මේ ඒ වනාදී භාවනාව කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ අර්ථය. අන්නත් තම උපසද්ද වශයෙන් සම්භාවනා, පරිභාවනා, විභාවනා ඒවා නැතිසාප්‍යක්තෝ හෝති. සත්තර ඉදුදායි සංස්කාරක අතිශීලයේ සම්භාවිත සීලවා තමන දෝතන කරණේ සීලකම් දේ සමන්නාගමති. එයන් සම්භාවනා. ඕපප්පනාක්‍ය අර්ථය. සීල පරිභාගිතෝ සමාධි මහප්පලෝ මහානිසංසෝ සමාධි පරිභාගිතා ප්‍රඥා මහප්පලාවෝ මහානිසංසා ප්‍රඥා පරිභාගිතං චිත්තං සම්මදේව ආශ්‍රයෙන් පිහිටති අයං පරිභාවනානා වාසනාති අප වාසනා කියන තුන්දකින් තුන්දකින් ඒ පරිභාවනා කියන්නේ පුරුදු කිරීම ඒ පුරුදු කිරීම කියන්නේ පුරුදු කිරීමෙන් මොකක්ද වන්නේ පුරුදු කිරීමෙන් වන්නේ ඒ ධර්මයන්ගේ වැඩේ වැඩි. ඉන්දියන් රූපක් විභාගයේ වේදනා ප්‍රඥා සංඛාරයේ විඥාන විභාගයේ කියන විභාගය. අන්තර ධාතනාත්මක නිමිත්ත පරණ උදාය අකාංකා මයා භාවකාම ප්‍රතිපදා යථා ප්‍රතිපන්නාමි සාක්ෂාත්කාර උපත්තාමි භාවිතී කියනකන් උපාදන වටනන් තේන භාවනාව. ඉමක් නිති ඡාමි අයිති දැන් මේ කියන ලද අර්ථ වශයෙන් අර උපපර්ණේ යුදලා අර්ථයේ ලක්ෂණ කිරීම වෙනස් කිරීම වෙනාර්ථ කීම ආදී දක්වලා ඊළඟට අතිවාදී ප්‍රකාශ කරනවා. මේ ස්ථානයේදී දීර්ඝාණීදී ඉමස්මින් පිටාන අයමේව අදිත්තේ අයමේව අදිත්තේලා කියේ උත්පාදන වර්ධන හේන භාවනාව උපදවීමයි වැඩිමයි කියන අර්ථයෙන් භාවනා හමි ඒ අර්ථය දෙකට සුදුසුයි දෙකට ගැටෙන්නේ ඒකට රූප රූපපස්තියා මග්ගම් භාවයේ කියන්නේ රූප භවයේ ඉදීමට උපාය උපාය ඇති කර ගැනීම ඇති කිරීම හා ඉන්ද්‍රිය. මේක ක්‍රියාත්මක භාවයේ ඊළඟ ප්‍රශ්නයක් නගිනවා ධම්මා පරිච්ඡේ අත්තා කාමවචර කුසල විද්‍යේසේ ධම්ම කුබ්බංගමා දේශනා කතා කතා අකත්වා කුබ්බල කුබ්බල කුබ්බංගමා කතා ඒ කාමවචන කුසල විශේෂයේදී ධර්මය පෙරදරි කොට ධර්මය පූර්වාංග කොට කියන්නේ ධර්මය ප්‍රධාන දේශනාව කරන ලද ඒ ඒ කියන්නේ යසුන් සමයේ කාමවචන කුසල පිටපාන බෝධි සෝමනස්සාර ගන්නා වගේ හරිගෙන ඉඳලා දැක්ුවේ ධර්මය ධර්මමයි දක්වා තියෙනවා පුද්ගලයෙක් පිළිබඳ කතාවක් එතන නැහැ. එයි පුද්ගල උපක්‍රම. එතන එන්නේ පුද්ගලයෙක් පෙරදෙන්නේ ප්‍රධාන කොට දක්වා. ඒ කියන්නේ එතන කියන්නේ රූපූපපත්‍ය මග්ග භාවේ. යස්මින් සමයේ රූපූපපත්‍ය මග්ග භාවේ. භාවේ කියන්නේ ඒකෝ භාවයේ කවුරුහරි කෙනෙක් බලමරයි කියනකොට පුද්ගලයෙක් ගැන නම් භාවේ. ඒකට ඇයි කියලා. කතා අක්ක්වා එසේ කොට ඒ කාමාවචර කුසලෙන් විශේෂෙහි ඒ වදාතනක පරිදි ධර්ම පූර්වාංගම කොට දේශනාව කොට උග්ගල පූර්වාංගම කොට දේශනා කළේ ඇයි ප්‍රතිපදාය සාධේකතු ප්‍රතිපදාව දැක්වීම බදාහාය ප්‍රතිපදාව මේ දෙනා දෙවීම දැක්වීම සඳහාය. ඉදන් කී චතුසු පටිපදාසු අඤ්‍යතරාය සාපේ ලබ්බා. මේ වනාහි මේ වනාහි කියන්නේ මේ මාර්ගය. රූප උපපත්තිය මඟන් ආවේදී කියා දැක්වූ ඒ මාර්ගය සතර ප්‍රතිපදාවන් අතුරේ යම් කිසි ප්‍රතිපදාවක් කී සාදා ගත යුතු ඇති කර ගත යුතු තා न කාමාවචරම් විය විනා පටිපදාය උපකෂ්ඨ කාමාවචර ධර්මයෙන් කාමාවචර කුසල ධර්මයෙන් ප්‍රතිපදාවෙන් තොරව ඒ කියන්නේ මේ සතර ප්‍රතිපදාවන්ගේ යම් කිසි ප්‍රතිපදාවකින් තොරව උපකෂ්ඨ ප්‍රතිනේ ඉදුවේ ප්‍රතිපදාවන නිසා ප්‍රතිපදිතේ සපෝෂී ඒ ප්‍රතිපදාව වනාදී ප්‍රති කන්නේ ඒ පිළිපදින්නේ ඇති කල්හි දෙයි. ඒක නැත්තම් ධර්මයේ ඒ ආශ්‍රය දැක්වීමට පුද්ගල කුපංගම දේශනා අරමුතෝ පුද්ගල කුපංගම දේශනාව කරනසේ රූපෝපපත්‍ය මකන් භාවයේ කියා. රූපෝපපත්‍ය මකන් භාවයේ කියන්නේ පදාන ලක්ෂණ. ඒ දෙන්නේ මොකද ඒ තියෙනවානේ ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක්ඛ පටිපදා ධම්මා දුක්ඛ පටිපදා හික්ඛා සුඛා පටිපදා ධම්මා සුඛා පටිපදා හික්ඛා ඒ ප්‍රතිපදා පිළිබඳව ඒක ඉතින් ඒ ප්‍රතිපදාවක් සතර අතුරෙන් යම් කිසි ප්‍රතිපදාවකින් ඉපද විය යුත්තක් මිස කාමාවචර කුසලයක් ඉන්නේ ඒවලු ප්‍රතිපදාවක් නැතිව උපදවා ගන්න හැක්ක නොවේ ඒක හරිද දැන් කාමාවචර කුසල් කියන ඒවා දන් දෙනකොට නේ දන් දෙනකොට උපදිනවා සීල් රැකෙනකොට උපදිනවා මේ මේ මෛත්‍රිය ආදී ඒවා වගේ භාවනා කරනකොට උපදිනවා ඒ කාමාවචර මේ විහාර කුසල් කියන ඒවා ඊට වඩා සත්‍යයේ සත්‍ය ඒ සඳහා ලොකු ඈමක් ගන්න ඕන නේද දැන් අපිට ටික වෙලාවක් වාඩි වෙලා ඉඳගෙන අපි මෛත්‍රිය ගැටුවයි කියන්නේ එහෙම කියන්නේ අපි කියනවානේ ඒ රවිදුද්ධාන ස්තුතිය ගැටුවයි ඒ එතන ප්‍රතිපදාවක් එන්නේ නැහැ ඒ ප්‍රතිපදාවක් එන්නට අර්පණාව තත්ත්වයට යන්නේ. එතකොටයි තේරෙන්නේ මොනේ වේදනාකාරය අපනාව උපදවා ගැනීමේදී අනුගමනය කළා නම් භාවනාව. ඒ භාවනාව අනුගමනය කිරීමේදී භාවනාව කිරීමේදී ඒ තැනත්තා ඒ භාවනාවෙන් ලබා ගන්නා ඵලයක් වේ. තමන් ධ්‍යාන උපදවා ගන්නවා. ඒ ධ්‍යානයේට ඒ ඉක්මනින් කරුණා එහෙම නැත්නම් බොහොම ප්‍රමාද වුණා මේ ධ්‍යානෙ උපදවා ගන්නට. ඔහුගේ භාවනා කර්මය මේ සුවදායි. ඒ එහෙම නැත්නම් බොහොම ශරීරයට මෙහෙට වෙන දෙන විදිහේ එකක්ද. සමහරවිට ප්‍රතිපදාව බොහොම වෙහෙස. සමහරවිට බොහොම පහසු. සමහරවිට ඒ මේ නුවණ නැත්නම් අභිඥාව ඒ කියන්නේ ගද්ධාභිඥ සික්ඛාභිඥ කියලා දෙකක් තියෙනවා. වහා ඉක්මනට අවබෝධ කරනවා. සමහර විට බොහෝ ප්‍රමාණයක්. ඒ එකේ එකයි වෙනස්. ඒව දැක්වීම. ඉදන්නේ චතුස් පටිපදාතු අන්තරායත අභියච්ඡප්පං කාමාවචරන් විය විනා පටිපදාන් පරිදේ. පටිපදාච්ච නාමේක ප්‍රතිපදාව නම් මේ අටිපන්නකේ සති හොත් ප්‍රතිපන්නේ ඇති කල්හි දෙයි එන පිළිපදින කෙනෙක් ඇති කල්හි දෙයි දී ඒත මතන් දක්ෂිතු ඒ බව ඇතිවිට උග්ගල පුද්ගල දේශනා කරනතෝ උග්ගල පූර්වාගත කොට දේශනාව කරනසේ රූපූපපත්‍ය අංගම් භවෙති ඉතිහාසය දුරු යනතාවය කියන වදාළන ලදී. විවිච්ඡේද කාමේහි කාමේහි දිච්චිත්වා විනාමත්වා අපතේ. විවිච්ඡේද කාමයේ වෙන්වල විවිච්ඡිත්ත. විනාමත්වා විනාශයෙන් වෙන විනාමත්වා අපතේ. එයි යෝ පරමායිත්තේ ඒවකාරෝසෝ හේමන්තෝති වේදිකම්මෝ යස්මාච නියමතු තස්මා තස්මින් පඨමං ධානං උපසම්පජ්ජති මෙරණ කමේ අවිජ්ජමානානං කාමාන තස්ස පඨමං ධානං පටිපක්ඛ භාවං කාම පරිච්ඡාදේනේ විතස්ස අධිගමං කීති ඒ ඒ ධ්‍යානී උපදවා ගන්නා අවස්ථාවේදී ධ්‍යානී වැඩෙන අවස්ථාවේදී කාමයන් ඒ සමගම නැති වුණා දැන් ඒ සමගම තියෙද්දී ධ්‍යානෙ උපදින්නේ නැහැ ඒකයි කියන්නේ යෝපනායනිස්ස ඒවකාරෝ සෝ නියමත්තෝති වේති සබ්බෝ යස්මාච නියමස්සෝ තස්මා තස්මින් පඨමං ඡානං උපසම්පජ්ජ විලක්ෂමයි මේ ප්‍රථම ධ්‍යානයේක පැමිණ වාසය කරන අවස්ථාවෙහි අවිද්‍යමානාන්ති කාමාන කාමයන්ගේ අවිද්‍යමාන බව දෙසු සම්ප ප්‍රතිමඥානස්ස ප්‍රතිපක්ක භාවං කාම පරිච්ඡාදීමේ චත්ත අධිගමං ඉති ඒ ප්‍රථම ධ්‍යානවාදී කාමයන්ට ඇති ප්‍රතිපක්ෂ බව දැක්වීමද කාම පරිච්ඡාදීමේ චත්ත අධිගමං ඉති කාමයන් පරිත්‍යාග කොටම ඒ ධ්‍යානයට පැවිදීම දක්වයි කාමයන් අත්හැරීම දීති කතා කෙසේද විච්ඡේද කාමී දීති ඒවා කිහි නියම නියමේ කල්යමානේ ඉලක්ක සංඥා ඒ විච්ඡේද කාමී කියන මෙහි ඒ ඒව කියන වචනයක් විවිච්ඡ ඒව මේ ඒව කියන්නේ ඒක අවධාරණය කියනවා අවධාරණය කියන්නේ වෙන්වීමෙන් කියන තේරුමක් තියෙනවා. පොදු වෙන්වීම කියලා නවත්තන්නේ නැතුව වෙන්වීමෙන් කියන එක. ඒ ඒව පටේ පෙන්වන්නේ ඒක. විවිච්ඡේව කාමේහි ඒවන්හි නියමේ කල්පියමානේ ඉදන් ප්‍රඥායති. ඒව ඒව යන නියමේ නියම කිරීමේ ඉදන් ප්‍රඥායති. මේ තේනේ දැක්වේ නම් චත්ත භාස කාමා පටිපක්ක කුරු. යේති සති ඉදන් නම් පවත්ත. නම් චත්ත භාස කාම පටිපක්ක ඒ මේ ඥානයට ඥානයට කාමයෝ ප්‍රතිපක්ෂයෝ වෙද්ද ඥානයට කාමයෝ ප්‍රතිපක්ෂ ප්‍රතිපක්ෂ භූත ප්‍රතිපක්ෂ වූ ධර්මයෝ නොවෙද්ද ප්‍රතිපක්ෂ වූ නොවෙද්ද යේසු සති ඉදන් අත්තවත් යේසු සති ඒ කාමයන් ඇති කලින් ඉදන් අත්තවත් මේ ධ්‍යානය නොපවති නම් පවති අන්ධකාරයේ සති පදීකෝ භාසෝ අන්ධකාරය ඇති කල්හි ප්‍රදීපෝ භාසයක් නැතුවාගෙන හේතන් පරිච්ඡාදයෙන් සත්ව අධිගමෝ හෝති මේ කාමයන්ගේ පරිත්‍යාගයෙන්ම ධ්‍යානයට පැමිණීම වෙයි අධිගම අධිගමයෙන් පැමිණීම කියන්නේ වෙයි ඕර්මතියේ පරිච්ඡාදයෙන් පාරිත්‍යාගයෙන් ඕර්මතියේ කියන විතර අත්හැරීමෙනුයි එතනට පැමිණෙන්නේ. සම්මා නියමං කලෝති. එබැවින් ඒ නියමය බුදුරජාණන් වහන්සේ කරන්නේ කරන්නේ. සත්‍ය ආත්මා පණිත උපපදී ජීවතු උත්තර පස්ස. ආ ප්‍රශ්න නැගෙන්නේ. උත්තර පදී කියන වදා විවිච්ඡේද අපේදී කියන ඊළඟට පදාර්ථ පදේ ඒව ඒව එක බදාලා නැහැ. විරිච්ච අකුසලයේ ඉඳන් විරිච්චේ අකුසලයේ ඉඳන් කියලා බදාලා නැහැ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නා බලයේ දුක්ඛපදී ඒකෝ නුත්තර පද. ඉතින් අකුසලයේ ධම්මේ අවිවිච්ඡාපි ධාරණ ප්‍රසම්පත්‍ය විරේයාති. ඉතින් කෙනෙක් අකුසලයේ ධම්මේ අවිවිච්ඡාපි අකුසල ධර්මයන්ගෙන් ඉගෙන නුවණ අවිවිචා ඉගෙන නුවණ ධානාංක සම්පත්‍ය කියලා ධානයට කරන වාසය කරත ඇතිද ඒ හේම පදය උත්තර පදෙහි ඉලක්කුවේ ඇයි කියන එක ප්‍රශ්නයකින් අහනවා ඉලක්ක අකුසල ධර්මයන්ගෙන් දැක්වන්නේ කාම ධර්මයන්ගෙන් වෙන්න කාමයන්ගෙන් වෙන්න කියන්නේ එහෙම කාමයන්ගෙන් වෙන්නද කියන විදිහට වදාලා අකුසලයන්ගෙන් වෙන්න කියලායි කතාව. ඒ අකුසලයන්ගෙන් වෙන්න කියන එක පදාර්ථ නැත්තේ. එල්ලා මේ ප්‍රශ්නයක් නැගලා ඒ අකුසල ධර්මයන්ගෙන් වෙන් නොවිද ධ්‍යානයේ උපදවා ගන්න හැකියි. ධ්‍යාන උපසම්පත්තිය මෙරිසා. නතෝ පමේතං ඒවං තප්පා. එය එසේ මොකක්ද කිව්වේ කාම විස්තරණතෝ හි උපපදේ දේශනතු එයින් ගැනීම අත්හැරීම සඳහාද పూర్වපදේ එය වදාමි කාම ධාතු සමතික්‍රමණතෝ හි කාම රාග ප්‍රතිපක්ඛතෝ ච ඉදං ඡාමි කාමානේව විස්තරණ කාම ධාතුව සමතික්‍රමණ සමතික්‍රමණය ඉක්මවීම වශයෙන් කාමරාග ප්‍රතිපක්ෂ තෝරි. කාමරාගයට ප්‍රතිපක්ෂ වශයෙන්ද ප්‍රතිපක්ෂ කියන්නේ විරුද්ධ හේත ඉදම් ඡානං මේ ඡානය කාමානුමේව චිතරණ. කාමයන්ගෙන් කාමයන් ගෙන්න ගෙවීම. කාමානුමේව චිතරණ. ඒ කියන්නේ දැන් ප්‍රථම ඡානං කාමානුමේව චිතරණ කියන්නේ යතාවේ කාමානේතං විස්තරණං යදිදං වික්ඛම්ම කාමානේතං විස් කාමානේතං විස්තරණං යදිදං වික්ඛම්ම යදික්ඛම්ම කියන එක දක්වන පැති නික්ඛම්ම කොහොමද ඉන්නේ මොකක්දා පතම ධානාන්ති නිබ්බානන්ද නිබ්බානන්ද විපස්සනා අපේ කුසල ආත්මා නික්ඛම්ම විපස්සනා පබ්බජ්ජා පඨමච්ඡා පබ්බජ්ජා පඨමච්ඡා පබ්බජ්ජා කිය කරිදි කරිදි කීයේ අත්තර කරිදි පබ්බජ්ජා පඨමච්ඡා ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යානය කතා කරන ප්‍රථම ධ්‍යානය පබ්බජ්ජා පඨමච්ඡා නිබ්බාන නිබ්බාන විපස්සනා විදර්ශනා සබ්බේ කුසල ධම්මා සියලු කුසල ධාතුය. එක්කම්මෝතිපව. එක්කම්යයි කියන්නේ. ඒකට එක්කම් කියන වචනයට එතකොට අර අතන මෙතන අපිට ආවේ ප්‍රථම ධ්‍යානය ගැන. එතකොට ප්‍රථම ධ්‍යානය එක්කම් වේවන්නේ කාමාන දේවන් නිස්සාරණ. ප්‍රථම ධ්‍යානයේ කරන්නේ කාමයන්ගේ වෙන්නේ. ඒ ඒකයි අටුවාවේ උදුරා දක්වන්නේ කාමානිකේ සම් විස්තරණ යදිගන්නේ සම්මාති. උත්තර පදයේදී පද යථා දේව වික්කවේ සමන. උත්තර පදයේ එහෙම වදාරන අවස්ථා පිළිබඳව ප්‍රජානක හස්සේ ඉතේව වික්කවේ සමනෝ ඉද ද්විතියෝ සමනෝ එක්ක ඒවකාරෝ ආනිස්වාච්ච. එහෙම තැන්වල ඒවකාර ඒවකාරය කියන්නේ ඒව කියන මේ පදය ආනිත්වා ආනිත්වා කියන්නේ ගෙනල්ලා කියන්නේ එහෙම දක්වන දැන් ඉදේව වික්කවේ සම්මෝ ඉදේ ඒව වික්කවේ සම්මෝ අනේ මේ සාපේහීමයි ශ්‍රමණේ හෝ සිටින්නේ ශ්‍රමණේ සිටින්නේ ඉද සිටියෝ සම්මෝ කියන ඉද කියලා විතරයි එතනත් දෙන්නට ඕනේ ඉදේව සිටියෝ සම්මෝ ඒ ඒකාරයේ ගේන්නට ඕනේ නැහැ. ඒ වගේ එත් ඒකාරව ආස්වාක්ෂ ඒවම් පත්තක් නම් ඒකේ කියන්නේ කොතනද මේ මේ පිළිතුර විරිච්ඡේව කාමේහි විරිච්ඡේව අකුසලේ ධම්මේ එත් ඒකාරවන් ඒවම් පත්තක් මනිපත්තා ඉදෝ අටීහි නීවරණ සංඛාතේහි අකුසලේහි ධම්මේහි අවිච්ඡ ධ්‍යාන උපසම්පච්ච විහරති කීවේ නනි සංඛා හිතෝ අතිහි හිතෝ අතිහි කියන්නේ කාමයන්ගෙන් අන්‍ය වූ ද නීවරණ සංඛාතේහි අකුසලේහි ව්‍යාපාර තීන මිද්ද දජ්ජ කුච්ච ඒ නීවරණ සංඛ්‍යාත වූ අකුසල ධර්මයන්ගෙන් අවිවිච්ඡ වෙන් නොවි ඡාන උපසම්පජ්ජ විහරිතු එනිසා ධානයට පැමිණ වාසය කිරීම නැහැ තම්මා ඒකදී විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි ඒවම් පදප්පේහි ඒක දක්වා බැරි පද දෙකෙයිම ඒ හේක කාර්ය දතිති පදත්වයේ තීහි පදත්වයේ ඉච්ඡාපි ඉච්ඡාපි ඉනිනා සාධාරණ වචනේන පදංග විවේකාදී වූ කාය විවේකාදී වූ සම්බේ විවේකා සංගරක්ෂං තථාපි කාය විවේකෝ චිත්ත විවේකෝ වික්ඛම්බන විවේකෝ ති තයෝ ඒව ඉදහත්තා ඒ විවේක කියන පදේ පදවේදී ඉච්ඡාපි විවිච්ඡාපි විනා සාධාරණ වචන ඒ මේ කියන්නේ සාධාරණ වූ මේ විවිච්ඡ කියන වචනේ මෙතන දැන් දෙකේම සාධාරණ විවිච්ඡේව සාමී විවිච්ඡ අක්ෂරේ ඉලක්ක. ඒ විවිච්ඡාපි විනා සාධාරණ වචනේ තදංග විවේකාවේ කියනවා තදංග විවේකය, විකම්පන විවේකය සමුච්ඡේද විවේකය, විස්තර විවේකය, පටිපස්සද්ධි විවේකය කියලා විවේක වචනේ එනවා. ඒ කාය විවේකාදීව කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කිය එහෙමත් සම්මේකී විවේකා හතරක් අච්චා. මේ සියලුම විවේක සාධාරණ වචනයකට ඇතුළත් වෙනවා. යත් තථාපි කාය විවේකෝ චිත්ත විවේකෝ වික්කම්බන විවේකෝති තයෝ ඒව ඉදදත්තා ඒ ඉදෙන් කතා කියන නිසා ඒ කියන ලදේ වලින් කතා ඒ නිදු කියන එකයි. ඒ නිදු නිවිදේකයන් අතුරෙන්තු කාය විදේකෝ චිත්ත විදේකෝ විකම්පන විදේකෝ කියන මේ තුන අයෝ ඒව ඉඳ දක්වා. මේ විවේක පදයට ඇතුළත් බව දකින්න. ඒකට මෙතන කාය විවේකයක් තිබෙනවා, චිත්ත විවේකයක් තිබෙනවා, විකම්පන විවේකයක් තිබෙනවා. විච්ඡේද කාමයේ විච්ඡ අකුසලයේ ධම්ම. කාය විවේකයේ කියන්නේ ඝන මංගලිකාවෙන් දෙන්න. නේ? ඝන මංගලිකාවෙන් දෙන්න ඒ මේ මේ මේ තනිව වාක්‍යයක් සම්මුඛයා කරන්නේ කතා බස් කරමින් වාක්‍යයක් කියනවා නෙවෙයි. එන්න විවේකයේ එතන කාය විවේකයේ චිත්ත විවේකයේ ඔව් භාවනාවේදී අර දීවරණාදී ධර්මයන් අපේ දෙටි ගැනීම නැතිව ඒ චිත්ත විවේකයේ සිටේ සිට ඒ ක්ලේශ ධර්ම වලින් වෙන් කරගෙන සිටින විඛණ්ඩ විවේකයේ කියන්නේ කාමච්ඡන්දාදී දීවරණ යටපත් කරන මතුවෙන්නට ඉඩකඩකට පරිදි යට කරන විඛණ්ඩ ඒ තුනෙහි අදහස් කෙරේ. දක්වන්න කාමීති විනාපන පදේන යේව නිදේසේ කතමේ වස්තුකාමා මනාපියා රූපාපියාන අයන වස්තුකාමා මුත්තා ජේතේ සතේන විභාගේ චන්දෝ කාම රාගෝ කාම සංගරාගෝ කාම සංකප්පෝ කාම රාගෝ කාම සංකප්ප රාගෝ කාම විනේ විචක්ති කාමා ඒව කිලේශ කාමා මුත්තා තේ සබ්බේ විචක්කයිදා ජේව ලක්ෂා ඒ කියන්නේ කොටින් ඒ විරිච්ඡේද කාමීහි කියන එක කාම දෙවදෑ කාමය. එකක් වස්තු කාමය. අනික දේශ කාම. ඒ දෙකෙන්ම වෙන වූ බව මෙතන කියන්නේ. වස්තුකාමී කියනකොට රූපාදී ධර්ම. වස්තුකාමී වස්තුකාමී කියලා කියතේ මේ රූපය රූප ශබ්ද ගන්ධ ආදී පමණක් නෙවෙයි. ඒ රයිභූමික ධර්මයක් ගන්නවා වස්තුකාමී. කියන්නේ රාගයෙන් අල්ලා ගන්න ලබන ලෝභයෙන් අල්ලාගෙන ගමට දාන්න වක්කා. එතකොට මේ ලෝභය තමයි කිලේශක. ඒ දෙකම ඒ දෙකෙන්ම වෙන්න සත්‍යයක විභාග විභාගයේ සම්ලෝකාම රාගෝකාම චන්දරාගෝකාම සංකප්පෝකාම රාගෝකාම සංකප්පරාගෝකාම මේ විචාති කාමාදී ඒවා කිලේශක. ඒ කිලේශක. උත්තාතේ බබ්බේති සංකහිතා. ඉච්ඡේද දත්තක්. ඒ සියල්ලම පසුකාම, ක්ලේශකාම කියන මේ සියලුම කාමයන් මේ විවිධ කාමී කියන කාම පදයට ඇතුළත් වූ බව දත යුතුයි. ඒවන් සති විවිධ කාමී වී වස්තුකාමී වී විචය වාසි අත්ෝ මුජ්ජති. ඒ නිසා විවිධ කාමී කියන මෙහි එහි වස්තුකාමයන්ගෙන් වෙන්වීමද අර්ථ වශයෙන් යෙදෙන්නේ. අත්ෝ යුජ්ජති. ඒක කාය විවේකෝ එබැවින් කාය විවේකය කියලා තියෙනවා. විවිච්ච අකුසලේ ධම්මේ ඉති ක්ලේශකාමී පපාපුසලේ වා විචාති අපෝවිතු. ක්ලේශකාමයන්ගේ හෝ සබ්බා කුසලේ වා සියලු අකුසලයන්ගේ හෝ විචාති අපෝවිතු වෙන්වීමයි එහි අර්ථය කියාද සුදුසුය. යෙදී තේන චිත්ත විවේකෝ ඒ චිත්ත විවේකයේ කියන ලක්ෂණය. පුරිමේන චිත්ත වස්තුකාමී විවේක වචනතෝ ඒ කාමස්ස පරිච්ඡාගෝ විභාවිතෝ හොති. ဒုတိ යෙන කිලේශකාමී විවේක විවේක විවේක වචනතෝ නික්කම්මක පරිද්දවෝ විභාවිතෝ. එතකොට විභාවනය කරන නැත්නම් ප්‍රකට කරන්නේ කුමක්ද? පුරිමේන අලුත් පදේ වස්තුකාමයන්ගෙන් විවේක වචනතෝ ඒ වස්තුකාමයන්ගෙන් විවේකය කියන මේ වචනේ ඒව කාසුක පරිච්ඡා ඒ කියන්නේ කාසුකය පරිච්ඡාකයෙන් කාසුක පරිච්ඡා වූ විභාගතු කාසුකය අත්‍යරීම ප්‍රකට කරනවා ද්විතීයේ කිලේශකාදී දෙවෙනි වචනේ ඒ කියන්නේ ක්ලේශකාමී විවේක වචනතෝ ඒ ක්ලේශකාමීන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම කියන මේ වචනයෙන් නික්කම් සුඛ පරිග්‍රහෝ විභාවතු නික්කම් සුඛ පරිග්‍රහ නික්කම් සුඛ පරිග්‍රහය කියන්නේ මනිෂ්ක්‍රම සුඛය ගැනීම මනිෂ්ක්‍රම සුඛය ගැනීම පරිග්‍රහ අල්ලා ගැනීම කියන්නේ පරිද්දවෝ විභාවිතෝ උත්තරේ. එතකොට අත්හරිනවා කාමසුඛය අත්හරින. නාදුසුඛය නිකන් නිෂ්ඨ පරිද්දවෝ විභාවිතෝ. ඒවම් වස්තුකාම කිලේශකාම විවේක වචනසෝ ඒවං චේතේසං පඨමේන සංකිලේශ වස්තුප්පහාන කියන සංකිලේශක්ඛා. පළමු වචනයෙන් සංකිලේශ වස්තුප්පහා විවිච්ඡේව කප්ප